ධර්ම දේශනාවට සවන් දීමට සෑම දිනාම සූදානම් වෙලා ඉන්නේ මේ දේශනා මාලාවක් වශයෙන් මීට පෙර දේශනා දෙකක් අපි පැවැත්තුවා ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළ ඊතා වටිනා සූත්‍ර ධර්මයක් උදකෝපම පුද්ගල සූත්‍රය මේ සූත්‍රයෙන් බුදුහාමුදුරෝ අපිට පැහැදිලි කරලා දෙන්නේ උපමා අනුසාරයෙන් සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා අවබෝධ කරගත්තා වූ සංසාර ස්වરૂපයත් ඒ සංසාරයේ දුකේ ස්වરૂපයත් සංසාර විමුක්තියත් සංසාර විමුක්තියේ සැපේ ස්වરૂපයත් දියට වැටුණු පුජ්‍යලයේගේ සාමාන්‍යයෙන් දකින්න පුළුවන් විද්‍යාමාන වන කාරණා හතක් සංසන්දනාත්මකව තමන් වහන්සේ අවබෝධ කරගත්තා වූ ධර්මයේ සමග සසඳීම. මෙහිදී අපි මුල් දේශනා දෙකේදී දියට වැටෙන පුද්ගලයෙකුට ඉරණමක් වශයෙන් පත් වෙන්න පුළුවන් කාරණා හතරක් ගැන පැහැදිලි කරා. ඒ කාරණා හතර වෙන්නේ පළමුව දියට වැටෙන මිනිසයා කවදාවත් ගොඩට එන්නේ නැතුව දිය යටම යන්න පුළුවන්. ඒ වගේම තව මිනිස්සෙක් දිය යට ගිහිල්ලා විදියට වැටුනොත් ගොඩට ඇවිදිලා නැවත ආයට යන්න පුළුවන්. තුන් වෙනුව දිය යටට ගිහිල්ලා මිනිස්සේ ගොඩට ඇවිදින් පිය මතු පිට ඉන්න පුළුවන්. හතරවෙනි තත්ත්වයේ මිනිසයා දියට වැටිලා යට ගිහිල්ලා ගොඩ දිය මතු පිටට ඇවිදින් ගොඩමීම හොයලා වටපිටාව Tamanට එච්ච කරදරය ගැන විශේෂ ඥානය වටපිටාව බලනකොට කුජලයේ බවට හැරෙන්න පුළුවන් ඊට වැඩි දෙයක් එයා කරන්නේ සමහර විට මෙන්න මේ කාරණා හතර මුලින් අපි පැහැදිලි කරා තව කාරණා තුනක් මේ සූත්‍රය අනුව බුදුහාමුදුරුවෝ තමන් වහන්සේගේ අවබෝධ කරගත්තා වූ ධර්මයක් සමග සංසන්දනය කරනවා කෙටියෙන් නැවත මතක් කරනවා නම් මේ මුලින් කියපු කාරණා හතර බුදුහාමුදුරෝ තමන් වහන්සේ අවබෝධ කරගත්තා වූ ධර්මයට සසඳන්නේ දියට වැටිච්ච මිනිහේ කවදාවත් ගොඩට එන්නේ නැතුව දියේම ගිලෙනවා කියන්නේ 아무ත දෙයක් නෙවෙයි මේ manussත්වය කුමන හෝ ආකාරයෙන් අපි වගේ ලබා ගත්තට ඒ manussත්වය ලබාගත් සංසාරගත සත්‍යයට ලැබුවා වූ manussත්වයේ ඉඳලා පස්පව කරලා දුස්සීලකම් කරලා අකටයුතුකම් කරලා මරණයටපත් වෙලා සතර අපායෙන් ඉඳා බහින්න පුළුවන් බවයි. මේක හැම මිනිසයාටම කරන්න පුළුවන් දෙයක් කෙරෙන දෙයක් හුඟක් වෙලාවට. මහන්සියෙන් වළක්වා ගත යුතු දෙයක්. සතර අපායට යන්න අවශ්‍ය කරන ආහාර සම්පාදනය කරනවා දුස්සීලකම. පංචිල් කැඩීම තුලින්. දෙවනුව මිනිස්සයා ඊටදී පොඩ්ඩක් ඉහළ කෙනෙක් මුලින් පංසීල් කඩලා දුස්සීලකම් කුඩා කාලයේදී කරලා පහු වෙනකොට අර පරණ පින් අතීතයේ කරපු කුසල් මතුවෙලා උඩට ආවත් නැවත නැවත ආය පවට බර වෙලා අවසානයේ මරණයෙන් පස්සේ සතර පායේ යන්න පුළුවන් තත්ත්වයට තමන්ගේ අකුසල කර්ම සංවර්ධනය කරගන්න. එවැනි මිනිස්සුත් ගොඩාක් ඉන්නවා. ඒ මිනිස්සු එක කාලයකදී ටිකක් හොඳින් ජීවත් වෙනවා. ඊට පස්සේ ආයෙ නරක වෙලා දුස්සීලකම් වලින් පිරීලා මනුස්සත්වයට ගැළපෙන්නේ නැති සතර අපායේ මානසික තත්ත්වයට ගැළපෙන පස්පව් ආදී දේවල් කරලා මිය පරලෝ ගිහිල්ලා නැවත උපදින්නේ සතර අපායේ. ඊළඟට තමයි වටින පුජ්‍යලයක් ගැන මේ බුදුහාමුදුරුවෝ පෙන්වන උන්වහන්සේට තේරෙනවා කියලා මේ අවබෝධ වෙච්ච ධර්මයෙන් මිනිසෙක් ඉපදිලා ඒ මිනිසයා ගියට යනවා. තමයි. නමුත් පංචිල් ආරක්ෂා කරලා ආමිෂ පින්කම් ආදී කාමාවචර කුසල් වල නියලිලා ඉන්නවා. එයා ගිය උඩට ඇවිදින් යට යන කෙනෙක් නෙවෙයි. ගිය පාවෙනවා ඉඳන් ඉන්නේ. උජ්ජලිය තමයි සාමාන්‍යයෙන් අපි දකින මේ බෞද්ධ සදාවත්තු කියන්නේ. ඒක නිකන් මොහොතේ පාවෙනවා වගේ වැඩ කරන අය. ඇති ඵලයක් නෑ පා වෙනවා. පා වෙන්නේ කොහොමද? පංචශීල රැකෙමින් ආමිෂ පින්කම් කරමින්. සමහර විට ඒගොල්ලෝ පංචශීල රැකෙමින් ආමිෂ පින්කම් කරමින් තව ඊට එහා දේ කරන්න පුළුවන් සමත භාවනා කර මේ සංසාර සාගරේ පා වෙනවා. ඉතින් බුදුහාමුදුරන්ට එච්චර වටින කෙනෙක් නෙමෙයි යා. සංසාර සාගරේ පා වෙන කෙනෙක්. දැන් අපි බහුගිය දේශනාවේදී මතක් කරා මේ හතරවෙනි පුජ්‍යලයා බුදුහාමුදුරන්ට වටින කෙනෙක්. සංසාර සාගරේ පාවෙන්න කැමති කෙනෙක් නෙමෙයි. සංසාර සාගරේ පාවෙන්න අවශ්‍ය කරන කුසල ධර්ම වලින් සීමා වෙච්ච කෙනෙක් නෙමෙයි. ඒ කියන්නේ ශීලයයි ආමිෂයට පමණක් සීමා වෙච්ච කෙනෙක් නෙමෙයි. හතරවෙනි පුජ්‍යලයා. එයා අර පළවෙනි දෙවෙනි තුන්වෙනි පුජ්‍යලයේ වගේම දෙයට වැහෙනා උඩට එනවා. ගොඩ දිය මතු පිටට පාවෙනවා. ඒ දිය මතු පිටට ඇවිදිලා යා මේ සංසාර සාගරයෙන් එගොඩ වෙන්න ඕනෑ කියන විශේෂ බැල්ම තියෙනවා. දැක්ම තියෙනවා. නැතුව දිවි ලෝකයේ උපදින්න ඕනේ. බ්‍රහ්ම ලෝකයේ උපදින්න ඕනේ. තවදුරටත් මේ සංසාරයේ සැරිසරන්න ඕනේ කියන චේතනා නෙමෙයි යාට තියෙන්නේ. ඒක නිසාවෙන් යා කල්පනා කරනවා මේ සංසාර සාගරයෙන් ගොඩ වෙන්න මොනවද කරන්න ඕනේ? තනියෙන් දෙයක් හොයාගන්න බැරි වුණාට බුදුහාමුදුරන්ගේ ධර්මයෙන් තියෙනවා මේ සංසාර සාගරයෙන් ගොඩ වෙන්න දෙයක්. ඒක සොයා ගන්නවා. ලබා ගන්නවා. ඒ කියන්නේ කුමක්ද? ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන එක තමයි සංසාර සාගරයෙන් එගොඩ වෙන්න තියෙන ක්‍රමේ බුදුහාමුදුරු දේශනා කරපු ධර්ම මාර්ගය. ආරේෂ්ඨාංග මාර්ගයේ වැඩෙන්නවා නම් ශීලයෙන් විතරක් මේක වැඩෙන්නේ නැහැ. ආරේෂ්ඨාංග මාර්ගයේ අංග 8ක් තියෙනවා. ඒ අටින් ආමිෂයෙන් අංග වැඩෙන්නේ නැහැ. ඒකයි ආමිෂය කියන්නේ. පංචශීල රැකීමෙන් හෝ අදිශීලයෙන් ආරේෂ්ඨාංග මාර්ගයේ අංග 3ක් වැඩෙනවා. මේ වැඩෙනවා කියන්නේ සංසාර විමුක්තියට සුදුසු විදිහට වාචා කම්මන්තා ජීව සැකසෙනවා පංචශීලය ආරක්ෂා කරන වෙලාවේ අදිශීලය රකින්න වෙලාවේ. ඒකයි මේ වැඩෙනවා කියන්නේ. ඊට පස්සේ හතරවෙනි පුජ්‍යලයා බුදුහාමුදුරුව පෙන්නපු ආකාරයට අ සීලයෙන් පමණක් නවතින්නේ නැතුව ආමිෂයෙන් පමණක් නිවන් දකින්න පුළුවන් කියන බොරු විශ්වාසයක් නැතු. ඒ වගේ පැහැදිලි කරන අයගේ ඇසුරෙන් අහක් වෙලා බුදුහාමුදුරන්ගේ ධර්මදේශනා ධර්මයේ හොඳින් ඉගෙනගෙන ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකයෙක් වෙලා සීල සමාධි ප්‍රඥා කියන ශික්ෂා තුනෙන් මේ සංසාර සාගරයේ ඊතර උනහැකි කියන දැක්ම ඇති කරනවා. මෙන්න මේ දැක්ම තමයි අර වතුරට වැටිච්ච කෙනා ගොඩට ඇවිදින් විශේෂයෙන් බලලා වටපිල වටපිට බලලා ලබා ගන්නේ දැක්ම. ඒ දැක්ම අරන් දෙන්නේ අපිට බෑ ශ්‍රාවකයෙකුට තනියෙන් ගන්න බෑ. ඒ සඳහා සම්මා සම්බුදුවරයෙක් ලෝකේ පහළ වෙලා උන්වහන්සේ මේ ධර්මයේ සමාජයට දීලා තියෙනවා. දැන් මේ පින්වතුන්ට එහෙම ධර්මයක් තියෙන කාලයක මිනිස්සෙක් වෙලා තියෙන හින්දා කැමතිනම් මේ ඇවිදින් තියෙන්නේ සංසාර සාගරේ මතු පිටට කැමතිනම් මේ දැක්ම ඇති කරගන්න පුළුවන්. අකමැතිනම් සංසාර සාගරේ පාවෙන්න පුළුවන්. ආමිෂ පින්කම් කරමින් ආ පාවෙන්න නිකම් බෑ. ඒකටත් යමක් කරෙන්න ඕන. හොඳ සංසාරයක පාවෙන්න නම් ආමිෂ පින්කම් හා පංචිල්ලා රකින්න ඕන. ආමිෂ පින්කම් විතරක් කරා කියලා manussත්වයවත් පාවෙන්න බෑ. මරණයට පස්සේ පංචශීල කැඩලා තිබුණොත් සතර අපායට යන එක තමයි බුදුහාමුදුරුව අවබෝධ කරගත්තේ ධර්මය. එහෙනම් මේ සංසාර සාගරේ පාවිලා නෙමෙයි පාවෙන කෙනා නෙමෙයි බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයා. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා ඊට වැඩිය වෙනස් කෙනෙක් බුදුහාමුදුරන්ගේ ධර්මයේ තුලින් සීල සමාධි ප්‍රඥා කියන තුනම වඩන්ඩ මේ තමන්ගේ ජීවිතය තුල මහන්සි ගන්න කියලා. මේ සීල සමාධි ප්‍රඥා කියන ශික්ෂා තුනම වඩන්ඩ මහන්සි සතුටවත් ආරි ශ්‍රාවකය. සීලේ හා ආමිෂ පමනක් කරන කෙනා සතුටවත් ආරි ශ්‍රාවකෙක් නෙවෙයි. එයා සංසාරේ පාවෙන කෙනෙක්. පාවෙන්නේ දේවත්වයේ හෝ මනුස්සත්වයේ වෙන්න පුළුවන්. පංචශීලයේ නැත්තම් පාවෙන්නේ සතර පායෙත් එක්ක. මේ අපේ. දැන් මේක තමයි බුදුහාඳුර අවබෝධ කරගත්තේ ධර්මය. දැන් අර සෘතවත් ආර්ය ශ්‍රාවකයා සීලයෙන් පමණක් ආමිෂයෙන් පමණක් සීමා වෙන්නේ නැතුව බුදුහාමුදුරන්ගේ ධර්මයේ සීලයේ විතරයි ආමිෂයේ විතරයි කියලා පිළිගන්නේ නැතුව ලෝකයා එහෙමද කිව්වට විවිධ සුද්ධියෝ එහෙම කිව්වට විශ්වාස නොකර බුදුහාමුදුරන්ගේ ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් කටයුතු කරලා තමන්ගේ ශක්තිය බුදුහාමුදුරෝ දේශනා කරපු සමාධි ශික්ෂාව හා ප්‍රඥා ශික්ෂාව පුරුදු කරන්න මහන්සි ගන්නවා. මේ දෙකම ඒ කියන්නේ සමාධි ශික්ෂාවත් ප්‍රඥා ශික්ෂාවත් එකට සම්පූර්ණ කරන්න බුදුහාමුදුරෝ දීපු අවවාද තියෙනවා, උපදෙස් තියෙනවා. මේ සමාධි ශික්ෂාව හා ප්‍රඥා ශික්ෂාව දෙකම එකට වැඩෙන උපදේශ තමයි සතර හතිපට්ඨානෙ වැඩි. සතිපට්ඨාන භාවනාව වැඩි. එතකොට එවැනි භාවනා ක්‍රම ගැන මේ දේශනා මාලාව තුළ අපි ඉස්සරහ පැහැදිලි කරගෙන ගියා. ඒ පිළිබඳව මේ පින්වත්තුන් දැනුවත් කරලා තියෙනවා. එතකොට සතිපට්ඨාන භාවනාවක් පුරුදු කරොත් අර මිනිසයා දිය උඩට ඇවිදින් විශේෂයෙන් බලලා ගන්න තීරණය. එහෙම නැතුව manussත්ය ලැබුවා කියලා ආමිෂ පින්කම් හා පංචිල් විතරක් රැකගෙන හිටියොත් නිකම්ම දිය උඩ පාවෙන ස්වરૂපයක්. මේක තමයි මේ ධර්මයෙන් පැහැදිලි කරන විශේෂත්වය. දැන් සතරාතිපට්ඨානිය වැඩුවොත් එහෙමනම් එයාට සිදු වෙන්නේ කුමක්ද? බුදුහාමුදුර පෙන්නනවා නිවන් දකින්නේ ඒකායන මාර්ගය මෙයයි. ඒකායනෝ අයම්බික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා. ශෝක පරිද්දවානං සමතික්කමාය. දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය. ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය කියලා මෙන්න මේ කාරණා හතක් ලැබෙන ඒකායන ක්‍රමයේ සතර අධිපට්ඨානි වැඩිමයි. මෙන්න මේ කාරණා හත තුල තමයි බුදුහාමුදුරුව පෙන්නපු අවබෝධ කරගත්ත සංසාර විමුක්තිය තියෙන්නේ. දුක නැති තැන තියෙන්නේ. මේ කාරණා හත ප්‍රගුණ වීමෙන්. මේ කාරණා හත එකම ලැබෙන ඒකායන ක්‍රමය වෙන සතර අතිපට්ඨානෙ වැඩිමයි. දැන් සතර අතිපට්ඨානෙ වැඩිම තමයි සුතවත් ආර්ය ශ්‍රාවක ගුණ වැඩි කරගන්නේ ක්‍රමය. එහෙමනම් එවැනි ශ්‍රාවකයා ගිහි වුණත් පැවිදි වුණත් බුදුහාමුදුරෝ පෙන්වන්නේ අර සංසාර සාගරයේ මතු පිටට පැමිණිලා බුදුහාමුදුරන්ගේ ධර්මයේ විශ්වාස කරලා සතර හතිපට්ඨානෙ වඩන්න පටන් ගන්නවා. සක්මන් භාවනාව වුණත් වැඩුවොත් මේ දේ තමයි සිදු වෙන්නේ. සතිපට්ඨාන මහා සතිපට්ඨාන සූත්‍රයේ තියෙන ඕනෑම භාවනා ක්‍රමයක් අනුගමනය කිරීම තුළින් මේ தත්ත්වය උදා කරගන්න පුළුවන්. දැන් ඔය හතරවෙනි පුජ්‍යලයාගේ තියෙන සුවිශේෂී භාවය තමයි ඒ බුදුහාමුදුරන්ගේ ධර්මයේ විශ්වාස කරලා අර විශේෂ දැක්මෙන් බැල්මෙන් සතිපට්ඨානය වැඩුවොත් එයාට මේ දියෙන් මේ සංසාර සාගරය නැති තැනක් දකින්න හම්බ වෙනවා. සංසාර බිය නැති මොහොතක් ලැබෙනවා. ඒ සංසාර බිය නැති මොහොත දුක සංසාර දුක නැති මොහොත බුදුහාමුදුරුවෝ පෙන්නනවා සෝවාන් වීම කියලා. මොහොතයි ලැබෙන්නේ. ඒතකොට අපි දැන් මේ බණ ඇහුවාට සංසාර දුකේ ගිලිලා. සංසාර සාගරය ඔලුව උඩට දාගෙන ඉන්න එක තමයි මේ බණ අහනවා කියන එකේ තියෙනවා. කඳ දිය යට සාගරයේ ගිලිලා දුකේ ගිලිලා. ඔලුව උඩ දාගෙන ඉන්න. ඒතර මරණය දක්වා මෙහෙම බණ ඇහුවට සංසාර සාගරයෙන් ගොඩ එන්නේ කවුරු? පාවෙනවා. කොහෙද පාවෙන්නේ? බණ ඇහිීම කාමාවචර කුසලයක් නිසා වෙයි. පාවෙන්නේ manussත්වයේ හෝ දේවත්වයේ. manussත්වයේ හෝ දේවත්වයේ පාවෙනවා ආමිෂ පින්කම් හා පංචශීලයේ ආරක්ෂා කිරීම තුල. නමුත් බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ සතිපට්ඨානයේ වැඩිම තුල පංචශීල ප්‍රතිපත්තියේ ඉඳලා ගිහියෙක් හෝ පැවිද්දෙක් මේ සතිපට්ඨානයේ වැඩිම තුලින් ඔය සීල සමාධි ශික්ෂාව හා ප්‍රඥා ශික්ෂාව සම්පූර්ණ වීමෙන් මොහතකට සංසාර දුකේ කෙලවර දුක නැති තැන මොහතකට අවබෝධ කරගන්න. ඒක තමයි මේ හතරවෙනි කුජලයාගේ තියෙන සුවිශේෂී භාවය. ඒ කියන්නේ සෝවාන් තත්ත්වයටපත් වෙනවා. සෝවාන් තත්ත්වයටපත් වුණාම එයා හැබැයි ඊට වැඩි දෙයක් කරන්නේ අර වටපිට බැලලා සංසාරය සංසාර දුකේ කෙලවරක් හඳුන ගන්නවා අවබෝධ කර ගන්නවා. නමුත් ඒ සංසාර දුකේ කෙලවර වන ගොඩබිමට යාට යන්න උවමනාවක් නැහැ. එහෙමම ඉන්නවා. දියෙන් පාවෙලත් ඉන්නවා. විශේෂත්වය තමයි සංසාරයේ යා පාවෙන පුජ්‍යලයක් විතරක් නෙවෙයි සංසාර දුක කෙලවරය දැකපු කෙනෙක් වෙනවා. හැම වෙලෙම සංසාර දුක කෙලවරට ගිය කෙනෙක් නෙවෙයි එක මොහොතක් ගිය කෙනෙක් වෙනවා මෙයා සෝවාන් පුජ්‍යලයා ඊට පස්සේ බුදුහාඳුරෝ පෙන්වන්නේ පස්වෙනි පුජ්‍යලයා ඊට වැඩිය වැදගත්කමක් තියෙන විදිහට හතරවෙනි පුජ්‍යලයාට වැඩිය වටිනවා පස්වෙනි පුජ්‍යලයා පස්වෙනි පුජ්‍යලයා අර විදිහට සංසාර දුකේ කෙලවරක් දකින්න වගේම නිකන් ඉන්නේ නැහැ ඒ කෙලවරට යන්න ඉලක්කය තේරුම් නැතත් කෙලවර කොහෙද තියෙන්නේ කියලා තේරුම් නැතත් කෙලවරේ දිශාව දන්නේ නැති වුණා. එයාගේ උත්සාහයෙන්, ඔයාගේ තියෙන වීරියෙන් බුදුහාමුදුරුවෝ දීපු අර සතර අතිපට්ඨානේ තව වඩනවා. පවත්න්නේ. සමාධි ශික්ෂාව හා ප්‍රඥා ශික්ෂාව නැවත නැවත බහුලීකත කරනවා. ඒක බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ කෙලවරක දිශාවක් ඉලක්කයක් මොකක්වත් නැතුව බුදුහාමුදුරුවෝ දෙන ශික්ෂාව වැඩිම මෙයා එයා මරණයට ඉස්සෙල්ලා සකදාගාමි වෙනවා සකදාගාමි වෙන කෙනා තමයි පස්වෙනි පුජ්‍යලයා. හැබැයි සකදාමි සකදාගාමි වෙන එක අර උපමාවට සංසන්දනය කරන්නේ ඒ දියට වැටිච්ච මිනිස්සයා දියෙන් ගොඩට ඇවිදිලා බුදුහාමුදුරන්ගේ සීල සමාධි ප්‍රඥා කියන ශික්ෂාවලින් මේ සංසාර දුකෙන් එතර වෙන්න පුළුවන් කියලා විශ්වාස කරගෙන විශ්වාස කරලා නිකන් ආමිෂ පින්කම් කර කර පන්සිල් රැකලා ඉන්න කෙනෙක් නෙමෙයි මෙයා. එයා ඒක තමන් විසින් අනුගමනය කරනවා ප්‍රතිඵලයක් විදියට සම්මාදිට්ඨිය ලැබෙනවා සෝවාන් වෙනවා. ඊට පස්සේ සෝවාන් වෙලා නිකන් ඉඳලා පුළුවන් එයාට. ඊට වැඩි දෙයක් කරන්නේ. සතිපට්ඨානේ වඩන්නේ නැහැ ඊට පස්සේ. නමුත් පස්වෙනි පුජ්‍යලයා හැම නෙවෙයි අර ගියගොඩට ගියෙන් ගොඩට ඇවිදිලා වටපිට බලලා අර මේ සංසාර සාගරේ එතර වෙන්න ඕනේ කියලා කොහේ හරි පීනනවා. Tamante හිතෙන තැනක පීනන්න පටන් ගන්නවා. සාගරේ පීනනවා. නිශ්චිත දිශාවක් නැහැ. පීනනවා. එන්නේ නිශ්චිත දිශාවක් නැතුව පීනන පුජ්‍යලයාට සංසන්දනය කරනවා බුදුහාමුදුරුව අ සකදාගාමි මාර්ගයේ ඵලයේ. කවි නිශ්චිතය. එයා කවදාවත් සංසාරේ එගොඩ වෙන්නේ නැහැ ඒ ජීවිතේදී. ඒ නිශ්චිත දිශාවට පීනන්නේ නැති හින්දා. නමුත් උත්සාහ ගන්නවා. පීනන්න උත්සාහයක් ගන්නවා. ඒක වටිනවා කියනවා. ඊට පස්සේ මේ පස්වෙනි පුජ්‍යලයා. හයවෙනි පුජ්‍යලයා බුදුහාමුදුරුව පෙන්වන්නේ ඊටත් වැඩිය සාර්ථක වූ ශ්‍රාවකෙක්. දියට වැටිච්ච පුජ්‍යලයන්ගෙන් අර නිශ්චිත දිශාවට පීනන් නැතුව පස්වෙනි පුජ්‍යලයා විභාගාතේ පීනීම ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිමක්මයි. නමුත් එයාට මැරෙන්න කලින් ලබා ගන්න පුළුවන් වෙන්නේ අර අවිනිශ්චිත පිහිනීම නිසා වෙන්නේ. සකදාගාමී තත්ත්වයේ විතරයි. සකදාගාමි තත්ත්වේ විතරයි. ඊට පස්සේ තව කෙනෙක් ඉන්නවා කියනවා බුදුහාමුදුරෝ දියට වැටුනම දැන් දියට වැටුනේ ගොඩමිමෙන් හුවක් ඈත මැද ප්‍රදේශයකද කියන්නේ. ඒ වැටිච්ච ස්ථානයේ ඉඳලා නැවකින් හරි යාත්‍රාවකින් වැටෙනවා මියා. දැන් වැටුණාට පස්සේ ඒ තැන ඉඳලා වැටිච්ච තැන දිය යට යනවා එතනම උඩට එනවා මතු වෙනවා. මේ මතු වුණාට පස්සේ ඇත්තටම මේ සාගරයේ සංසාර සාගරයේ හරි වැටිච්ච ජලයේ හරි ගොඩබිම කියන එකට දිශා දෙකක් වෙනවා. ඒ කියන්නේ ළඟම පැත්තක් තියෙනවා ගොඩබිමට දුරම පැත්තක් තියෙනවා. ඕන තැනකට හරි මැදදි වැටුනේ නැත්නම් ජලාශයක යම්කිසි අංශයකට බර වෙන්න වැටුනේ හැටිය ගොඩබිම ළඟ පැත්ත දිශාවක් තියෙනවා ගොඩබිම අනිත් පැත්ත ගත්තොත් ඈත. ඊටා දිග දුරක් පීනලා තමයි ගොඩබිමට යන්න ඕනේ. එක දිශාවකට පීනුවොත් තව දිශාවක් තියෙනවා හැම වෙලේම අඩු දුරක් පීනලා ගොඩබිමට යන්න පුළුවන්. දැන් බුදුහාමුදුරු පෙන්නනවා අර දියට වැටිච්ච කුජ්ජලයාගේ 6 වෙනි පුජ්ජලයා පීනන්න පටන් ගන්නවා ඉබාගාතෙන් නෙමෙයි. කොහෙද දිශාව කියලා දන්නේ නැතුව පීනනවා නෙමෙයි. එයාගේ ඉලක්ක සහගත දිශාවකට පීනනවා. හැබැයි වැරද්ද තියෙන්නේ ඉලක්ක සහගත දිශාව තමන් ඉන්න ජලාශයේ ළඟම ගොඩබිම තියෙන දිශාව නෙවෙයි ඈතින්ම ගොඩබිම තියෙන දිශාව. එයාට ගොඩට පීනන්න නම් ඒ පීනන දිශාව දිගේ ගොඩාක් දුර පීනන්න ඕනේ. නමුත් ඒකේ අනි ඊට විරුද්ධ දිශාව දිහා පීනුවොත් අඩු දුරකින් ගොඩබිමට ලං වෙන්න පුළුවන්. ඒක අනුගමනය කරන්නේ මේ හයවෙනි පුජ්‍යලයා. එයා බුදුහාමුදුරුවෝ නම් කරනවා අනාගාමි පුජ්‍යලයා. අනාගාමි. දුර ගොඩබිමක දුර ඉලක්කයකට පීනන්න පටන් ගන්නවා එයා. දැන් හත්වෙනි පුජ්‍යලයා තමයි බුදුහාමුදුරුවන්ගේ වටිනාම ශ්‍රාවකයා. අර විදියටම දියේ වැටෙනවා යට යනවා මුලින් ගොඩට පැමිණෙනවා උඩට පැමිණෙනවා මතු පිටට පැමිණෙනවා බුදුහාමුදුරන්ගේ ධර්මය හඳුනා ගන්නවා හඳුනාගෙන පීනන්න පටන් ගන්නවා ඉබාගාති පීනන්නේ ඒ වගේම ඈතම දුරම ගොඩබිම දිශාවට පීනන්නේ ළඟම තියෙන ගොඩබිම දිශට පීනනවා මේකේ ප්‍රතිඵලය තමයි ඒ ජීවිත කාලයේදී මෙයා සංසාර සාගරයෙන් එගොඩ වෙලා ගොඩබිම ලබන. ඒක තමයි බුදුහාමුදුරුවෝ පෙන්වන සංසාර විමුක්තිය. ඒකට මේ හත්වෙනි පුජ්‍යලයා තමයි රහතන් වහන්සේ බවට හැරෙන්නේ. එහෙනම් මෙතෙන් මේ පෙන්වන්නේ මොකද්ද? බුදුහාමුදුරුවෝ මිනිසෙක් වෙලා ඉපදුනොත් ඒ මිනිස්යාට කරන්න පුළුවන් කාරණා හතක් ගැන. manussත්වයේම උරුම වෙච්ච කාරණා කීපයක් තියෙනවා. ප්‍රධාන මුල්ම කාරණා දෙක manussත්වයේම උරුමයි. ඒක තමයි දුස්සීලකම කාගේම ඉගෙන ගන්න නැතුව පුරුදු වෙන එක මිනිස්සුන්ට. ඒක ජම්මේම එනවා. එතකොට මේ manussත්වයේ ඉඳලා ඒක ගැහැණු පිරිමි ભેදයක් නැහැ. උගත් නුගත් ભેදයක් නැහැ. මොහොසත් දුප්පත් ભેදයක් නැහැ දුස්සීලකමට. සිංහල තෙමල ಜಾති ભેදයක් නෑ දුස්සීලකමට. මිනිස්යාට. බෞද්ධ අබෞද්ධ කියලා ආගම් ભેදයක් නෑ දුස්සීලකමට. ඒ සියල්ල තියාගෙන මිනිස්යාට දුස්සීලයක් වෙන්න පුළුවන්. බුදුහාඳුරු දැක්කේ ඒ ගැහැණු කමෙන් හෝ පිරිමි කම අදාළ නැතුව දුස්සීලකමකට උගත් නූගත් ભેදයක් නැතුව දුස්සීලකම් කරන මිනිස්යාට ඒ වගේම පොහසත් දුප්පත් ඒ ભેදයක් නැහැ මේ දුස්සීලකමට. ආගම් ભેදයක් නැහැ දුස්සීලකමට. ಜಾති ભેදයක් නැහැ දුස්සීලකමට. කෙනුම් මිනිසයන්ට දුස්සීලිය වෙන්න පුළුවන්. ඒකට කිසි ભેදයකින් තොරව දුස්සීල වෙන මිනිසයා මරණයෙන් පස්සේ දිය යට යනවා වගේ සතර අපාය හිමි කරගන්නවාමයි. ඒකෙන් ගැලවෙන්න පුළුවන් හැකියාවක් මිනිසයාට නැහැ කියන එක තමයි බුදුහාමුදුරු පෙන්නන්නේ. දුස්සීලකම් කරොත් ගැලවෙන්න පුළුවන් දුස්සීලකම් අඩු තම මිනිස්සෙකුට වෙන්නේ මොකද්ද අර දුස්සීලකම් මුලින් කරලා නැවත හොඳ ඒවා කරලා අවසාන භාගයේදී නැවත දුස්සීලකම් කරලා අර පළවෙනි මිනිස්සයා වගේම සතර පායට යනවා. ගියේ යටම යනවා. ගොඩෙන්නේ නැති. ඊළඟට තුන්වෙනි පුජ්‍යලයා තමයි විශේෂ පුජ්‍යලෙක් වෙන්නේ. එයා දිය උඩට එනවා හැබැයි දිය යටට යන්නේ නැතුව බේරෙනවා බේරෙන්නේ මිනිස්සයා පංචිල් රැකලා ආමිෂ පින්කම් කරමින් ඉඳලා ඒ කියන්නේ මරණයට පස්සේ එක්කෝ තවත් මිනිසෙක් වෙනවා නැත්නම් දිවි ලෝකෙ උපදිනවා සතර අපායට යන්නේ මරණයට පස්සේ පළවෙනි වතාවට හැබැයි එතනින් පස්සේ ආයෙ මැරිලා අපායට යන්න පුළුවන් ඒ වගේ තත්යකටපත් වෙන්න පුළුවන් දැන් බුදුහාමුදුරන්ට මේ තුන් දෙනාම වැඩක් නෑ ඔය කියන මුල් පුජ්‍යලයේ තුන් දෙනාම බුදුහාමුදුරන්ට වැඩක් ඇති පුජ්‍යලයේ නෙවෙයි. මොකද මේගොල්ලෝ සංසාර නිමාවකට මේ ජීවිතය උදව් කරගන්නේ නැහැ. එක්කෝ අපාය යන ජීවිතය උදව් කරගන්නෝ නැත්නම් manussත්වයේ හෝ දේවත්වයේ පීනන්න මේ ජීවිතය උදව් කරගන්න. ඒ හින්දා මේ අවස්ථා තුනම බුදුහාමුදුරන්ට වැදගත් අවස්ථා නෙමෙයි. හතරවෙනි අවස්ථාව බුදුහාමුදුරන්ට වැදගත්. බුදුහාමුදුරන්ගේ ධර්මයේ භාගයක් නැතුව සම්පූර්ණ විශ්වාස කරලා ඒ ධර්මයේ සීල සමාධි ප්‍රඥා කියන කොටස් තුනම විශ්වාස කිරීමයි සම්පූර්ණ විශ්වාස කිරීම. නැතුව නිවන් දකින්න ආමිෂ පින්කම් වලින් පුළුවන් සිල් රැකලා විතරක් පුළුවන් කියලා විශ්වාස කිරීම බුදුහාමුදුරන්ගේ ශ්‍රාවක ගුණයක් නෙවෙයි. ඒවා කියන ශාස්ත්‍රවරු ඕනතරම් ලෝකේ ඉන්නේ. ශීලයෙන් හා ආමිෂ දාණයෙන් නිවන් දකින්න පුළුවන් විමුක්තියක් ලැබෙනවා කියලා. ඒ විමුක්තිය ශීලයෙන් හා ආමිෂ පින්කමෙන් ලැබෙන විමුක්තිය දේවත්වයයි. නිවන නෙවෙයි. වෙන දෙයක් ලැබෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්තා වූ සංසාර විමුක්තිය ලැබෙන්නේ සීල සමාධි ප්‍රඥා කියන තුනම වැඩුවොත් විතරයි ශ්‍රාවකයා. එතකොට සීල සමාධි ප්‍රඥා කියන කාරණා තුනටම මහන්සි වෙන ගිහි හෝ පැවිදි මිනිසෙක් ඉන්නවද? එයා බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකී. ඒ ශ්‍රාවකයාට බුදුහාමුදුරන් නමක් දෙනවා ශ්‍රුතවත් ආරි ශ්‍රාවකයා. ශ්‍රුතවත් ආරි ශ්‍රාවකයාට විතරයි පුළුවන් වෙන්නේ සංසාර විමුක්තිය නැත්නම් මේ ජලාශයේ ගොඩවීමක් තියනවා කියලා අවබෝධ කරගන්න. ඒක ඒ අවබෝධ වෙන තැන තමයි සෝවාන් වීම. දැන් ඊළඟට තියෙන්නේ එහෙම සංසාර විමුක්තිය ගොඩවීමක් තියනවා කියලා මේ වැටිච්ච ජලාශය සම්පූර්ණ ගොඩවීමක් නැති එකක් නෙමෙයි. ගොඩක් ගොඩවීමක් තියනවා කියලා මොහොතක් අවබෝධ වෙච්ච කෙනා තමයි සෝවාන් වෙන්නේ. එයාට පුළුවන් එහෙම අවබෝධ වෙච්ච කෙනාට තව එක දෙයක් කරන්න. කොහෙන් හරි ගොඩබිම ලැබේවි කියලා පීනන්න පටන් ගන්න. හැබැයි ඒ පීනීම නිශ්චිත දිශාවක් නැහැ. අවිනිශ්චිතව නමුත් තමන්ගේ උත්සාහයක් තියෙන කොහොම හරි මේ තියෙන ගොඩබිමට මම ළඟා වෙන්න ඕනේ. ගොඩබිමක් තිය ගොඩබිමක් තියෙනවා කියලා මේ පුජ්‍යලා දැනටම දන්නවා. ඒ ගොඩබිමට ළඟා වෙන්න එයා මහන්සි ගන්නවා. එයාට අවිනිශ්චිත දිශාවක් තියෙන්නේ. එතකොට Taman කැමති විදිහට පීනනවා. ඒ පීනීමෙන් ලැබෙන ඵලය තමයි සකදාගාමි කම. දැන් මේ தත්ත්වය බුදුහාමුදුර හෙනම් කුමක්ද මේ දේශනා කරන්නේ? උන්වහන්සේ අවබෝධ කරගත්තේ මේ සංසාරය දුකක් වෙන්න නම් සංසාරයේ හැමතැනම දුක තියෙනවා. මේ දුක ඇති කරන්නේ එහෙනම් තණ්හාවයි මුල. දුකට හේතුව තණ්හාවයි. එහෙනම් මේ තණ්හාවේ බර ප්‍රමාණය අනුව තමයි දියේ යට ගිලෙනවද උඩ මතුවලා ඉන්නවද පීනන්න පුළුවන්ද එක දිශාවකට පීනිය හැකිද ගොඩ විමට ළඟා වුණ හැකිද මේවා තීරණය කරන්නේ සංසාරයේ දුක හදන තණ්හාවේ ප්‍රමාණය. එහෙනම් මේ සංසාරයේ නැමැති සාගරයේ යටට යන්නේ තණ්හාවේ බර අනුවයි. එහෙනම් තණ්හාවේ බර වැඩි වෙන්නේ පස්පව් කරන මිනිසයා තුලයි. බර එන්නේ එන්නේ වැඩි වෙනවා. ඒකේ ප්‍රතිඵලය මොකද්ද? දියේ බර වැඩි එක ගිලෙනවා වැඩි. බර අඩු එක පා වෙනවා. එන පස්පව් නොකර ඉඳීම තුල දියේ යට ගොඩ ගිලෙන්නේ නැතුව බේරුණ හැකි. කාටද මිනිසයාට. වෙන ක්‍රමයක් මේකේ නෑ. වෙන පූජා තියලා බේරෙන්න බෑ. උපැන්න සහතිකයේ බෞද්ධ කියලා ලාංඡනය දීමලා කියලා බේරෙන්න බෑ. ආමිෂ පින්කමක් දෙකක් කරා අපේ પરම්පරාවේ වංශස් හදලා තිනවා අරවා මේවා කියලා බේරෙන්න බෑ. එහෙම කරලා පස්පව් කරන අය ලංකාවේ ඕන තරම්. પરම්පරාවේ බෞද්ධයෝ තමයි කරන්නේ පස්පව්. ඒකට බේරෙන්න බෑ. තණ්හාවේ බර වැඩි වෙලා සංසාර සාගරයේ යටට ගිලෙනවා. තරාතිරම මෙතන ප්‍රශ්නයක් නෑ. ගැහැණු පිරිමි ભેදයක් මෙතන නෑ. උගත් නෝගත් ભેදයක් මෙතන නෑ. ඒ වගේම පොහොසත් දුප්පත් ભેදයක් නෑ. පොහොසත් පොහොසත් දුප්පත් ભેදයක් නෑ. සිංහල දෙමළ ಜಾති ભેදයක් නෑ. බෞද්ධ අබෞද්ධ ભેදයක් නෑ. කිසිම ભેදයකින් තොරව අර සංසාර සාගරේ යට යනවා. පස්පව ගැනීම තුල. ඒ බර වැඩි වෙලා තණ්හාවේ ප්‍රමාණය වැඩි වෙලා. එහෙනම් ශ්‍රුතවත් ආර්ශාව කියා කරන්නේ තණ්හාවේ ප්‍රමාණය අඩු කරනවා. අඩු වෙන්නේ කොහොමද? තණ්හාවේ ප්‍රමාණය රඳා පවතින්නේ වර්තමානයේට තණ්හාව ගේන්නේ දස සංයෝජන වලින් කියලා බුදුහාඳුරු පෙන්නනවා. මේ දස සංයෝජන වලින් ගේන තණ්හාවේ ප්‍රමාණය බර වැඩි නම් සතර පායට යනවා. එහෙනම් අර පස්වෙනි හතරවෙනි පුජ්‍යලයා තියෙන සවිශේෂී භාවය තමයි තණ්හාවේ බර ප්‍රමාණය මොනෝhari බරය මනිනේ ඒකකය ඒකකයෙන් 10ක් නම් සෝවාන් වෙනකොට ඒ තණ්හාවේ බර ප්‍රමාණයෙන් 10න් 3ක් ඉවත් වෙනවා. එයාට ඕනනම් පාවෙලා හිටිය හැකි බර අඩුයි යට යන්නේ නෑ යා. දැන් මේ පින්වතුන් දන්නවා කවුරු හා මිනිහෙකුට පීනන්න පුරුදු වුණොත් දිය උඩ පාවෙන්න පුළුවන්. එහෙම පුරුදු නැත්නම් යට යනවා. ඒ වගේම තව තියෙනවා ලබු කබලක් ගත්තොත් කවදාවත් දිය යට යන්නේ නැහැ පාවෙ. ගල් ගෙඩියක් දැම්මොත් වතුරට යට යනවා. ඒ වගේ දස සංයෝජන වලින් තුනක් සිඳුනොත් සංසාර සාගරේ යට යන්නේ නැහැ කවුරු. හැමදාම පාවෙන්න පුළුවන්. කොහොම වුණා යට යන්නේ. සංසාර සාගරේ ගිලෙන තරම් බරක් නෑ යාට. ඒ බර එයාට ඕනනම් තවත් සැහැල්ලු කර හැකි ඒ මතුවෙච්ච තැන එහාට මෙහාට පීනනවා පීනනකොට අර ඉතුරු වෙලා තියෙන බර සම්පූර්ණ ඉස්සෙල්ලා තිබුණා manussකමේ ලබාගෙන සංසාරයෙන් ලබාගෙන බර 10ක් 10න් 3ක් අහක් කරගත්ත සෝවාන් වෙනකොට තව භාග දෙකක් අහක් කරගෙන ඕනනම් තව සැහැල්ලු නැහැ කි. ඒ සැහැල්ලු වෙන්න නම් එයා නිශ්චිත දිශාවක් නැතුව හරි එහෙ මෙහෙ පීනන්න ඕනේ. ඒ සකදාගාමි බව. ඒ වගේම තවත් මේ ඈත දිශාවක් හොයලා හරි එක එල්ලයක පීනුවම ඒ කියන්නේ සතිපට්ඨානය තවත් බහුලීගත වීමෙන් ඒ පුජ්‍යලයාට පුළුවන් අර සංසාරයේ සාගරයේ සංසාර සාගරයේ ගිලෙන බරෙන් පහක් අහක් කරගන්න. ඒතර පහයි තියෙන්නේ. ඔන්නේ පහ අහක් කරන එක තමයි අනාගාමි වීම. එයා එතකොට බ්‍රහ්ම ලෝකෙ ඉපදී. සංසාර සාගරේ බාරෙන් සංහාවේ කාරණා 12 මහක් කරොත් 10 මහක් කරොත් රහතන් වහන්සේ බවට පත් වෙලා අර ළඟම තියෙන ගොඩබිමට ළඟා වෙලා මේ සංසාර සාගරයෙන් ඈතර වෙනවා. මේක තමයි බුදුහාමුදුරුවෝ පෙන්වන ධර්මීය අපි තවදුරටත් මේ සංයෝජන කරුණු පිළිබඳ ලබන දේශනාවේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ලෝකේ රටේ වාසය කරමින් දේශනාවට සම්බන්ධ වුණා වූ සෑම සදහැවතුන් පින්වතුන්ටත් විශේෂයෙන්ම ගුවන් විදුලි සංස්ථාවේ කාර්ය මණ්ඩලය ඇතුළු අපි සෑම දිනාටම මේ ජීවිත කාලය තුලදීම බුදුහාමුදුරෝ දේශනා කරන ආකාරයට ඒ ධර්ම ප්‍රතිපත්ති ආරක්ෂා කරමින් ශීල සමාධි ප්‍රඥාදී ගුණ ධර්ම තුනම වඩාගෙන මේ ජීවිත කාලය තුලදීම චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට මේ කුසලයේ හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරගමු. ආකාශට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං ආකාශට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං ආකාශට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං සා සා සා දැන් අපි දේශකයන් වහන්සේට ආශිර්වාද කරමු. මෙවන් උතුම් ශාසනික සේවාවන් කරන්නට උන්වහන්සේට ශක්තිය ධෛර්ය ලැබේවා. තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබ සිළු දෙවියන්ගේ රැකවරණයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ලැබේවා. එමෙන් උන්වහන්සේ පතන බෝධියකින් උන්වහන්සේට නිර්වාණ අවබෝධය ලැබේවා.